නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි ඔන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහපලානි ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති යෝතු. හොඳයි මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ජීවිත කාලය තුල අත්වතාවක් දේශනා කිරීමට වාජනය කළ රතන සූත්‍රයේ අයවෙනි ගාථාව මේ රතන සූත්‍රයේ තථාගතයන් වහන්සේ මණික් පිළිබඳව තමයි දේශනා කරන්නේ. එනම් මේ මණික් පිළිබඳව ගන්නකොට භාග්‍යතුන් වහන්සේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියලා මණික් වර්ග තුනක් ගැන දේශනා කරනවා. එනම් මේ හයවෙනි ගාථාව තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සංඝ මාණික්කයක් පිළිබඳව. එහෙනම් ඒ සංඝ මාණිකය කොහොමද මණිකක් වෙන්නේ? කොයි ආකාරයෙන්ද ඒ මණිකේ වටිනාකම ලැබෙන්නේ? ඒ මණිකේ දිෂ්ණය එහෙම නැත්නම් උපදමන්නේ කොයි ආකාරයෙන්ද? ඒකේ වටිනාකම තීරණය වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන අපි මේ ගාථා රත්නය තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. යේ පුග්ගලා අට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි ඔන්ති අට කියලා කියන වචනේ අපි හැමෝම දන්නවා අටයි කියන එක. යේ පුග්ගලා කියලා කියන්නේ පුද්ගලයෝ අට දෙනෙක් ඉන්නවලු. යුගානි ඔන්ති කියලා කියන්නේ චත්තාරි කියලා කියන්නේ හතරයි. යුගානි ඔන්ති කියලා කියන්නේ යුග වශයෙන් හතරයි. එහෙනම් පුද්ගලයෝ 8 දෙනා කවුද කියලා බැලුවාම අපි දන්නවා සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකු르දාගාමි මාර්ගය, සකු르දාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරියත් මාර්ගය, අරියත් ඵලය. මේක තමයි පුද්ගලයෝ 8 දෙනා. යුග හතරයි කියලා කිව්වම අපි දන්නවා මේකේ යුග හතරක් තියෙනවා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන යුග හතරක් තියෙනවා. මේ යුග හතර ඇදිලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. එහෙනම් පඨවියට යුගයක් තියෙනවා. ආපෝ වලට යුගයක් තියෙනවා. වායෝ වලට යුගයක් තියෙනවා. තේජෝ වලට යුගයක් තියෙනවා. මෙන්ම සතර ආකාරයෙන් චත්තාරි ඒතානි යුගානි උන්ති. එහෙනම් මේ පුද්ගලයෝ අට දෙනාගෙන් නිර්මාණය වෙච්ච මේ සම්බුද්ධ ශාසනය තේ දක්කිනෙයා සුගතස්ස ශාවකා මේ ශ්‍රාවක කණ්ඩායම දක්ෂිනාවට සුදුසුයි ඒ විතරක් නෙමෙයි ඒතේසු දින්නානි මහප්පලානි දින්නානි කියලා කියන්නේ දෙනවා මහප්පලානි කියන්නේ මාත්පලා යානිසංසයි එහෙනම් මේ ආකාරයේ පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ යුග හතරක් වශයෙන් ඉන්නවා දක්ෂිනාවට ඒ පුද්ගලයෝ සුදුසුයි ඒ පුද්ගලයන්ට දෙනු ලබන දාණය මාත්ඵලයි ආනිසංසයි. මේ ගුණය තියෙන නිසා මේක සංඝයාගේ මාණික්යක් ඉදම්පි සංඝේ රතනං පනිතං මේ සත්‍ය බලයෙන් සුවපත් වේවා ඒතේන සච්චේන සුවත්තියෝතු දැන් අපිට තියෙන ප්‍රශ්නය මේ ලෝකයේ ගොඩාක් සාස්තුන් වහන්සේලා ඉන්නවා සංජය බෙල්ලට්ට පුත්තගේ කට්ටිය ඉන්නවා තවත් Hindu බැතිමතුන් ඉන්නවා යෝගිවරු ඉන්නවා, තපස්වරු ඉන්නවා, මුනිවරු ඉන්නවා. අදටත් ඉන්දියාවේ නවදිල්ලියේ නිගන්ඨයෝ ඉන්නවා. එහෙනම් මේ පුද්ගලයන්ට දානි දුන්නාම මාත්ඵලානිසංස වෙන්නේ නැද්ද? එහෙනම් තේදක්කිනෙයා සුගතස්ස ශාවකා එනම් මේ දක්ෂිනාවට සුදුසු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දුන්නාම ඒතේසු දින්නානි මහප්පලානි ඒ එතකොට විතරළු මේක මහත්ඵලානිසංස එහෙනම් මේක අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාට අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ට මේක විශාල ප්‍රශ්නයක්. මේක අභියෝගයක්. එහෙනම් මේක මාත්ඵල ආනිසංස වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. එහෙනම් ඒ ආකාරයේ පුද්ගලයෝ අට දෙනාට ඉදම්පි සංඝය කියලා තමයි කියන්නේ. ඉදම්පි බික්කු කියලා කිව්වේ නැහැ. එහෙනම් මේ ඉදම්පි සංඝ කියලා කියනවා නම් මේ අතර දෙනා යුග අන්ත අතර වලින් සඳහන් කරන මේ කොට්ටාස අතර කොහමද සංඝ බවටපත් උනේ කියන එකත් ලොකු ප්‍රශ්නයක් මෙතන. එහෙනම් මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන මාත්ඵල ආනිසංසදායක වෙන්නේ මේ ආකාරයටයි කියලා අපට විස්තර කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කෙසේදයක් කියලා බැලුවොත් අපගේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ පැවිද්ද අරගෙන ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා උන්වහන්සේගේ සරණ යන ඒ ශ්‍රමණයන් වහන්සේ ගුණධර්ම වඩලා එක මාර්ගඵලයකටපත් වෙලා තිබුණොත් ඒ උත්තමයන් වහන්සේට පුළුවන්කම තියෙනවා Taman ලබාපු මාර්ගඵලය තුලින් මේ ලෝක සත්‍යයට යාපත කරන්න. එහෙනම් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ එයා සත්‍ය ධර්මයට පිටුපාන්නේ මවපියා ඝාතනය කරන්නේ ආනන්තරිය පාප කර්ම මොකවත් වෙන්නේ නැහැ. සකු르දාගාමි වෙච්ච කෙනාට ඊට වඩා ගුණ ධර්ම තියෙනවා ඊටත් වඩා සිල් රකින්නවා. අනාගාමි වෙච්ච කෙනා එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඉහළ මට්ටමින් සිල් රකින්න කෙනෙක්. අරියත් වෙච්ච කෙනාගෙන් කුරා කෝම්බියාටවත් මේ ලෝකේ කිසිම අනතුරක් කරදරයක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී අපට ප්‍රශ්නයක් වෙනවා හැම සාස්තුන් වහන්සේ නමක්ම දේශනා කරන ධර්මයේ තියෙනවා සිල්වතෙක් සිල්වතෙකුට දන් දුන්නාම ඒක මාත්මල යානිසංසයි. දුස්සීලෙක් සිල්වතෙකුට දන් දුන්නාම ඒකේ ආනිසංස ටිකක් අඩුයි. දුස්සීල කෙනෙකුට දුස්සීලයේ දන් දුන්නාම මොකවත් නැහැ. එහෙනම් මේ සීලවන්ත කෙනෙකුට සීලවන්ත කෙනෙක් දන් දීම සීලවන්ත කෙනෙක් දුස්සීල කෙනෙකුට දන් දීම දුස්සීල කෙනෙකුට සීලවන්තයෙක් දන් දීම දුස්සීලෙක් දුස්සීලයෙකුට දන් දීම කියන මේ ක්‍රමවේද අතර බැලුවාම මේකේ මට්ටම් අතරක් එහෙනම් ඉහළ මට්ටමේ ප්‍රතිඵල ලැබෙන්න නම් මාත්ඵල ආනිසංස ලැබෙන්න නම් සීලවන්ත කෙනෙක් සීලවන්ත කෙනෙකුට දන් දෙන්න ඕනේ. ඒකට කියන සත්පුරුෂ දාන. දුස්සීල කෙනෙක් අසත්පුරුෂ කෙනෙකුට දන් දුන්නාම ඒකට කියන අසත්පුරුෂ දාන. ඇයි දෙන්නටම සිල් නැහනේ. දෙන්නම ලෝභ දේශ මොහ රාග වලින් දන් දෙනවා. අර දාන්නේ ගන්න කෙනත් ලෝභ දේශ මොහ රාග වලින් දන් ගන්නවා. එහෙනම් දෙකම අරන් බැලුවාම එකට කියනවා අපි දුස්සීල දාන. එහෙම නැත්නම් අසත්පුරුෂ දාන. එහෙනම් මේ සත්පුරුෂ දාණය මේ ලෝකේ සීලවන්තයෙක් සීලවන්තයෙකුට දෙන එකක් නම් එහෙනම් මේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මේ යුග අතරකින් සඳහන් කරන මේ උත්තමයන් වහන්සේලා අතර නමක් ඉන්නවා ඒ අතර නමක් වහන්සේලා තුල තවත් මාර්ගයේ යන අතර නමක් ඉන්නවා. එහෙනම් අට්ඨපුරිස පුද්ගලා. එහෙනම් මේ පුද්ගලයෝ අට දෙනා ගොඩක් ශ්‍රේෂ්ඨයි. ඇයි උන්වහන්සේලා පන්සිල් සමාදන් වෙලා එහෙනම් මේ පංච කාමයන් පිනවන පංච ඉන්ද්‍රියන් පංච සීලයට යටත් වෙලා එහෙනම් සෑම ඉන්ද්‍රියක් තුලින්ම පන්සිල් රකින්නවා පන්සිල් තමයි මේ ලෝකේ අනිත් හැම සීලයක්ම. අපි අටසිල් ගත්තත්, නවසිල් ගත්තත්, දසසිල් ගත්තත්, කෝටියක් සංවර සීලය ගත්තත් ඒ හැම එකක්ම පංච සීලයට යටත්. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ පංච ඉන්ද්‍රියන් නැදිලා තියෙන්නේ පංචමා භූත වලින්. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ඇදුනේ කොහමද? ඒකට අනුව තමයි මේ පංච ඉන්ද්‍රියන් නැදිලා තියෙන්නේ. පටවියට අණුව කබලින්කාහාර ගන්න කෙනෙක් ඉන්නව නේද? ආපෝ වලට අණුව වතුර ගන්න කෙනෙක් ඉන්නව නේද? වායෝ වලට අණුව වායෝ ගන්න කෙනෙක් ඉන්නව නේද? ආලෝකය ගන්න කෙනෙක් ඉන්නව නේද? එහෙනම් අපේ කයේ සිත කියලා කෙනෙක් පවතිනවා. එයා ආකාශ ධාතුව, ප්‍රාණ ධාතුව, ප්‍රාණය ගනුදෙනු කරන කෙනෙක්. එහෙනම් මේ පංචමා භූතවලට අනුව මේ කය ඇදිලා ඒක තුළින් පංච ඉන්ද්‍රිය ඇදිලා පංච ආකාර කාමයන් වලට ගොදුරු වෙනවා. එහෙනම් මේ පංචකාමයන් වලට ගොදුරු වෙන පංච ඉන්ද්‍රිය පන්සිල් වලින් ආරක්ෂා කරලා මාරයන්ට ගොදුරු වෙන්න නොදී ඒගොල්ල තුල යම්කිසි සීලය ගුණධර්මයක් පීඨවලා සෑම අවස්ථාවක් තුලම සීලානුකූලව ගනුදෙනු කරනකොට කටයුතු මේ ආයතන පා එන්න එන්න අසත්පුරුෂ භාවයෙන් මිදෙනවා. ඒගොල්ලෝ සංසාර දුකෙන් අත මිදෙනවා. එහෙනම් අත මිදිච්ච කෙනෙකුට අත මිදමින් සිටින කෙනෙකුට දන් දුන්නාම ඒක මහත්ඵලයි ආනිසංසයි. මෙතනදී තවත් අපට විද්‍යාත්මක කාරණාවක් කතා කරන්න තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ තරංගය ගනුදෙනු කරන ක්‍රමවේදයක් තියෙනවා. දැන් ගුවන් විදුලියකින් හොඳට සද්ද ඇහෙනවා. හොඳට ඒක තුළින් ශබ්ද හොඳට පෑදිලි, වචන පෑදිලි. හැබැයි කාලයක් යනකොට මේකේ යම් යම් අමුතු අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒ කටහඬවල් පෑදිලි නෑ. ඒ ශබ්දයන් මීරි නෑ. මොකද්ද වෙලා තින්නේ මේ විද්‍යුත් පරිපථය තුල යම් යම් උපකරණ තියෙනවා, උපාංග තියෙනවා. ඒවවල කාලය ඉවරයි. විද්‍යුත් උපාංග වැඩ කරන්නේ රස්නයක් එහෙම නැත්නම් ශබ්දයක් මුල් කරගෙන. අපි කියන ඊට් ඇන් නොයිස් කියලා. එහෙනම් මේ විද්‍යුත් පරිපථය තුළ මේ ශබ්දය වැඩි වෙනකොට ඒ දෝංකාරය නිසා මේ තරංගවල වෙනසක් ඇති වෙනවා. සමහර විද්‍යුත් පරිපථයේ IC තියෙනවා ඉන්ටග්‍රේට් සර්කිට් කියලා කියනවා. ඒ IC ධාරිතාව වැඩිපුර රත් වෙනවා ඒක අරා යන කම්පනය තරංගයේ ධාරිතාව වෙනස් වෙනවා. ඒ නිසා පෑදිලි කටහඬ ලැබෙන්නේ නැහැ. නිකන් වැස්ස වයින්නා වාගේ ශබ්දයක්. ඇන්ටනා දැම්මට පෑදෙලි නෑ. හැබැයි ගන්නකොට ඒ ප්‍රශ්නේ තිබුණේ නෑ. එහෙනම් මේ සාමාන්‍ය විද්‍යුත් උපකරණයක තුල මේම තියෙනවා නම් මේ මනස කියන මේ තරංගය මොනතරම් සංවේදී වෙන්න ඕනේද? එහෙනම් මේ මනස කියන මේ චිත්තය භ්‍රමණය වෙලා තරංගයක් ඇති කරනකොට මේක තුල තියෙන්නේ වැඩිපුර කුසලය නම් වැඩිපුර පින නම් වැඩිපුර ಗುಣධර්ම නම් ඒ ಗುಣධර්ම මේ එළියට ගිහිල්ලා කර්ම ඇදෙනකොට මේ කර්මය අදන්න දීපු දාණය ආයශ වන්නේ සැපේ බලෙන් නුවණ දීපු කෙනාට මාත්ඵල ආනිසංස වෙනවා. ඇයි උන්වහන්සේ වාඩි වෙලා ಗುಣධර්ම පුරනවා නම් ඒ පුරන සෑම ಗುಣධර්මයෙන් අරයට කොටසක් ඉමි ඒ ಗುಣධර්ම පුරන්න මේ වැය කරන ශක්තිය එයාගේ දාණය එයා කල්පනා කරන ධර්ම කාරණා මේ කල්පනා කිරීමේ හැකියාව එයාගේ දාණය එයාගේ සමපෑපත් වෙනවා නම් නිරෝගිමත් වෙනවා නම් ආමාශයේ බඩගින්න කියන රෝගය එයාට නිරෝගී වෙනවා නම් කායික වේදනාවලට බේත් නිස්පාදනය වෙනවා නම් ඒ ආහාරය තුලින් දැන් මොකද්ද වෙලා තින්නේ ඒ වෙලා තින දේවලුත් එයාගේ දාණය මේ දාණය නිසා යම්කිසි විවේකයක් සුවයක් සාන්තියක් ප්‍රීතියක් සුඛයක් ඇති වෙනවා නම් ඒ වෙලා තියෙන්නේ ඒ දාණයෙන් එයාට හොඳට ඇවිදින්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් නම් ධර්ම දේශනා කරන්න පුළුවන් නම් භාවනා දෙන්න පුළුවන් නම් මේ ශක්තිය වෙලා තින්නේ එයාගේ දාහනය. හොඳට කල්පනා කරන්න පුළුවන් නම් සීය පීඨවන්න පුළුවන් නම් සීය අරියට එක අරමුණක තියන්න පුළුවන් නම් මේ දැනුමත් එයාගේ දාහනය. අපි දන්නවා ආයුෂ වන්නේ සැපේ බලේ නුවණ මේ දානීය තුලින් නිර්මාණය වෙන බව. එහෙනම් මේ අට්ඨපුරිස පුද්ගලයා කියන මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට තමන් සොයා සපයා ගත්තා වූ ධනය වියපෑදම් කරලා දානයක් පූජා කළාම උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරන සෑම තප්පරයක් ගානේ තමන්ට ආනිසංස ලැබෙනවා. මේ ශ්‍රාවක සංඝයාට බත් පාර්සලයක් පූජා කළාම උන්වහන්සේක පටිසංකා යෝනිසෝ කරලා බ්‍රහ්මචර්යාව වෙනුවෙන් තමන්ගේ නිර්වාණය පිණිස කමඨාන පිණිස මේ මාර්ගයේ විමුක්තිය පිණිස ඒ ආහාරය Tamanට ශක්තියක් ධෛර්යයක් කරගෙන ඒ ආහාරය ලැබිච්ච ශක්තියෙන් භාවනා වඩනකොට සෑම භාවනාවක් තුළින්ම විනාඩියක් තුළින්ම Tamanට ආනිසංස ලැබෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේලා සියක් නමකට දන් දෙනවට වඩා එක මොහොතක් එක සැනයක් අනිත්‍ය මෙනෙහි කරනවා නම් ඒක මාත්ඵලයි ආනිසංසයි කියලා. එහෙනම් උන්වහන්සේ අනිත්‍ය දවසම මෙනෙහි කෙරුවොත් බුදවරු කෝටි ප්‍රකෝටියකට දුන්න දාණයට සමානයි. එහෙනම් ඒ මෙනෙහි කරන්න ඒ කයට ශක්තිය දුන්නේ, ඒ සැපේ දුන්නේ, බලය දුන්නේ, නිවන දුන්නේ අර දාණය අර යට බලාගෙන ඉද්දී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න අවස්ථාව උදා වෙනවා. එහෙනම් මේ විද්‍යාත්මක කරුණු මේ තරංග වලින් ගනුදෙනු කරන්නා වූ මේ කර්මය මුල් කරගෙන තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ තේදක්කිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහපලානි එහෙනම් මේ ශ්‍රාවක සංඝයා නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි සංඝයා කියලා කියන්නේ මේ අට්ඨපුරුෂ පුද්ගලා භික්ෂුවක් නෙමෙයි එයා සංඝ. උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ඥායපටිපන්න එහෙනම් මේ ශාවක සංඝට පුළුවන්කම තියෙනවා තථාගතයන් වහන්සේගේ ශාසනය තුල සතර අපායට යන්නේ නැතුව ආනන්තරිය පාප කර්ම තමන්ගෙන් වෙන්නේ නැතුව අල්පේච්ඡතාවෙන් ඉඳලා මේ ලෝකේ පුළුවන් තරම් වැඩ නිමා කරගන්න දක්ෂයි. ඒ දක්ෂ සංඝයාට දන් දුන්නාම මේ ශක්තිය එයා පාවිච්චි කරන්නේ ලෝකෝත්තර ගමනට භාවනාවට ධර්ම කාරණාවලට කමඨාන් වලට පාවිච්චි කරනකොට සෑම తප්පරය ගානෙම අපේ දාණය නිවනට ආයෝජනය වෙනවා. සත්පුරුෂ ක්‍රියාවේ ආයෝජනය වෙනවා. විනයට ආයෝජනය වෙනවා සෑම මොහොතක් ගානෙම අපේ දාණය නිවීමට විමුක්තියට ආයෝජනය වෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනය සංවර්ධනයට ආයෝජනය වෙනවා මේකට අපි කියනවා වැල්පොලි ක්‍රමයට විශාල දානානිසංශ ඇති වෙන දානයක් මේ ශා วก සංඝයාට දෙන දාණය එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ සංඝයාට දාන්නේ දීලා උන්වහන්සේ දාන්නේ වළඳලා ඒ ශක්තියෙන් ධර්ම දේශනා කරලා 5000ක් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ 5000න් 4000ක් මාර්ගඵලවලටපත් වුණා නම් මේ දේශනා කරපු ශක්තිය අර දාණයෙන් ලැබිච්ච එක නේද? එතකොට දාන දීපු අයට අර 4000ක මාර්ගඵලවලටපත් වෙච්ච අයගේ ආනිසංශ අර ධර්මයේ ශ්‍රවණය කරගත්තා අවබෝධ කරගත්තා නිවීමට යම් කිසි දෙයක් වටාගත්තා ඒකේ ආනිසංශ මේ ධර්මයේ දේශනා කිරීමේ ධර්ම දානයේ ආනිසංශ දානයේ දීපයේ ආනිසංශ ඒකෙන් අනුමෝදන් කරගත්තව පින් ආනිසංශ කියලා මේ ආනිසංශ එකින් එකට එකින් එකට විද්‍යාත්මකව ගවේෂණය කරනකොට මේකේ ප්‍රමාණයක් නිමාවක් කිසිම බුදුවරයෙකුට කියන්න බැරි තරම්. ඇයි අර ආරදාම ධර්මයේ ශ්‍රවණය කළා මාර්ගඵල වලටපත් කරලා ඒගොල්ලෝ බණ කියනකොට ඒගොල්ලෝපත් වෙච්ච අර ආයෝජනේ නේද? ඒ කට්ටිය යම් කිසි කෙනෙකුට ධර්මය කියනවා නම් ඒකට මුල්ුණේ අර හාමුදුරන්ගේ ධර්මදේශනාව ඒකට මුල්ුණේ අර මෑණියන්ගේ පියාණන්ගේ දීපු දාණය එහෙනම් මේක තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි කියලා પરම්පරාගත වෙනකම්ම මේක පොලි වේගන වැල් පොලි ක්‍රමයට මේක දීර්ඝ වෙනවා දියත් වෙනවා මේකේ ආනිසංශ කිසිම කෙනෙකුට කොතනින් ඉවර වෙයිද නිමා වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ තේ දක්කිනෙයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි එහෙනම් අපගේ ජීවිතවල අපි මේ අට්ඨපුරුෂ පුද්ගලවලින් කෙනෙක් වුණා නම් අපට දෙන දානයේ ආනිසංස කොච්චරද කියලා කිව්වොත් මේ ලෝකයේ මේ මිනිසුන්ට කවදාවත් නැවත නැවත දුක් විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ ඒ තරම් මේ කුසලයේ ආනිසංස ලැබෙනවා. එහෙනම් මේ කුසලයේ ආනිසංස කරන කරන කොටගෙන මෙයාට පුළුවන්කම තියෙනවා මාර්ගඵල නිවන් ඕනම වෙලාවක අවබෝධ කරගන්න පොබ්බේච කත පුඤ්ඤතා පෙර පිං සම්පූර්ණ වෙලා ඉවරයි ආයි තව වඩන්න කිසිම කුසලයක් නැහැ පිනක් නැහැ කුසල් පින් පරිපූර්ණයි එයා වීරිය වඩන්න නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් එක දානයකින් ගොඩ යන්න පුළුවන් එක දාන වේලක් පූජා කරලා ඒගොල්ලන්ට සංසාර විමුක්තියටපත් වෙන්න පුළුවන් එහෙනම් ඒකට සංඝයාට දන් දෙන්න ඕනේ සංඝයාට යමක් දුන්නාම ඒකෙන් අනුමෝදම් වෙන තරංගය ගොඩාක් පිරිසිදුයි හේතුව මාර්ග ඥානයකින් යුක්තව මාර්ගඵල ඥානයකින් යුක්තව අත්තරීමේ අවබෝධයකින් යුක්තව බලාපොරොත්තු රහිතව ඇතිකරන චේතනාවලින් අනුමෝදන් වෙන පින මේ ලෝකේ මේ සතරමා භූත විනාශ වෙලා ලෝකයේ දූවිල්ල බවට පත් වුණා. ඒ දානානි සංස තවත් ඉතුරු වෙලා තියෙනවා. ඒකේ ආනිසංස ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තේ දක්කිනෙයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහාපලානි මේක මහත්ඵල ආනිසංසදායක පුණ්‍ය කර්මයක් මේ පුණ්‍ය කර්මය මහත්ඵලයි කොච්චර මාතයිද කියලා කියනවනම් ඒකේ සීමාවක් කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මේ ගුණය තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? එක වතාවක් මේ කුඹුරේ වැපරුවාම ජීවිත කාලෙම කන්නෙන් කන්නට ඇවිල්ලා අස්වැන්න කපාගෙන යන්න පුළුවන්. එහෙනම් එක වතාවක් bitter වී වපුරලා ජීවිත කාලෙම නිවන් දකින්න තාක්කල් එයාට අස්වැන්න කපන්න පුළුවන් නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඉදම්පි සංගේ රතනං පනිතං මේ නිසා සංගයා උතුම් වටිනා රත්නයක් කියලා ඇයි මේ වටිනා මණික විකුණන්නේ නැහැ? සම්දර්ශනයට තිබ්බාම මිනිස්සු ටිකට් කඩාගෙන ඇවිල්ලා බලලා යනවා. බලලා යනවා මණික ඒමම තියෙනවා. ඒකෙන් දූවිල්ලක්වත් අඩු වෙන්නේ නැහැ. හැබැයි ජීවිත කාලෙම ජීවත් වෙන්න ආදායම් ලැබෙනවා. එහෙනම් මේ මේ ගුණය තියෙන නිසා ඒ මාත්ඵල ආනිසංසදායක ප්‍රතිඵල දෙන්න පුළුවන්කම තියෙන නිසා මේ විඥාණයට ඒ තරම් ಗುಣධර්ම වලින් පිරීලා තියෙන නිසා සීලයට අනුව විනයට අනුව ජීවත් වෙන නිසා මේ ශ්‍රාවකයාට කියනවා ඉදම්පි සංඝය කියලා. එහෙනම් මේ ගුණය නිසා සංඝයා මේ ලෝකේ උතුම්ම රත්නයක් ඒතේන සච්චේන සුවත්යෝතු. ඒ ගුණ තියෙන මේ සංඝයාගේ මේ උත්තරීතන ගුණධර්මයේ හේතු කරගෙන මේ ලෝක සත්‍යය සුවපත් වේවා මේ සත්‍ය බලයෙන් සුවපත් වේවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේ ગાථා රත්නය තුලින් අපගේ ජීවිතවල අපි සංඝ බවට පත් කරන්න ඕනේ. මේ ગાථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දානයක් ආනිසංස දෙන්නේ කොහමද? මේක ආනිසංස වලින් මහත්ඵල වෙන්නේ කොහමද? මේක බව ගානක් ගිහිල්ලා දරුවන්ගේ දරුවන්ටත් පරිසම් දෙන විදියට ආනිසංස වෙන්නේ කොහමද කියන එක මේ ગાථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා ඉවරයි. එහෙනම් අපගේ ජීවිතවල අපි වඩා වඩා ಗುಣධර්ම වඩන්න ඕනේ. මේ අට්ඨපුරුෂ පුද්ගලයා බවට අපිපත් වෙන්න ඕනේ. ශ්‍රාවක සංඝ වෙන්න ඕනේ. එහෙනම් අපි තුල මේ ධර්මයේ තිබුණොත් විතරයි අපි උතුම් රත්නයක් බවටපත් වෙන්නේ. එහෙනම් අද ඉඳලා අපි අට්ඨපුරුෂ පුද්ගලයා වෙන්න මොනවද කළ යුත්තේ? මොනවද මා විසින් වැඩිය යුත්තේ මොනවද මා තුළ අඩුපාඩු තියෙන්නේ කියලා බලලා අපගේ ජීවිතවල තියෙන අඩුපාඩු අපි හදන්න ඕනේ. එහෙනම් මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරනවා එහෙනම් සංගේක් නෙමෙයි නම් එයා අට්ඨපුරුෂ පොග්ගලා නෙමෙයි නම් පෘතුජන ස්වභාවයක් තියෙනවා නම් මේ ගාථාවේම අනිත් පැත්ත අත්ත කියලා මතාන යෝගය මාත්ඵල ආනිසංස මොකවත් නැහැ ඒගොල්ලෝ කවදාවත් උතුම් රත්නයක් වෙන්නේ ඒ සත්‍ය බලයෙන් කවුරුත් සුවපත් වෙන්නේ මේකේ අනිත් පැත්ත. එහෙනම් අපි තුල ಗುಣධර්ම නැත්තම් අපි තුල මාර්ගඵලයක් නැත්තම් අපි තථාගතයන් වහන්සේගේ සරණ ගිහිල්ලා මේ විදිහට අපි තුලින් මේ රත්ණයට සුදුසු ඒ මාර්ගයට සුදුසු ඒ ಗುಣධර්ම වඩා ගන්න නැත්තම් ඒ කමඨාන් වල නිරත වෙන්නේ නැත්තම් අපට දෙන දාණය ආනිසංස තියෙනවා සාමාන්‍ය පෘථජන කෙනෙකුට දීපු එකේ ආනිසංශ තමයි හම්බෙන්නේ. මාත්පලාණී කියන මාත්පල ආනිසංශ ලැබෙන්නේ නැහැ. හේතුව ලබා ගන්න මේ විඥානයේ සුදුසුකම් නැහැ. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ අට්ඨපුරිස පුරිස පුද්ගලයා වෙන්න. අපි ගොඩාක් වීරිය වඩන්න ඕනේ රාදවල් දෙකේම අපිටත් මේ වගේ මාත්ඵල ආනිසංස වෙන්න අපට වපුරන හැම දෙයක්ම මහා පරිමාණ අස්වැන්නක් වෙන්න නම් මේ කෙත සාරවත් කෙතක් වෙන්න ඕනේ. මේ කෙත ගොඩාක් වටිනා කෙතක් වෙන්න ඕනේ. එහෙනම් පෝරවලින් පිරීලා, තෙතමණෙන් පිරීලා හොඳට පිළියෙල කරපු සාරවත් භූමියක් වෙන්න නම් මේකේ ಗುಣධර්ම වැඩෙන්න ඕනේ. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අකුසල වැඩෙනවා කුසලේ වැඩෙනවා පින් වැඩෙනවා පව් වැඩෙනවා එහෙනම් මේ අකුසල කර්ම පාප කර්ම තියෙන තාක්කල් මේක මාත්ඵල ආනිසංසදායක දෙන පුණ්‍යකෙතක් වෙන්නේ නැහැ මේකෙන් අස්වැන්න ගන්න හරි අමාරුයි වල්බී වෙනවා ලෙඩ රෝග බෝ වෙනවා කන්නෙන් කන්නට අස් වෙන්න අඩු වෙලා මේ පොළව සාර්ථක නැති පොළවක් බවට පත් වෙනවා. අපි කියනවා નિසරු භූමියක් කියලා. එහෙනම් අපේ පොළව මේ පුණ්‍ය කෙත નિසරු භූමියක් වෙන එකත් සාර්ථක පොළවක් වෙන එකත් සරු භූමියක් වෙන එකත් අපේ ළඟ තියෙන කටයුත්තක් අපි කමටන් වඩනවා නම් මාර්ගයට අදාළ ಗುಣධර්ම වඩනවා නම් සෑම මොහොතක තුලම භාවනාව තුල ඉන්නවා නම් අන්න මේක සාරවත් පොලොවක් වෙනවා පුංචි දෙයක් වපුරුවත් ඒක මා විශාල අස්වැන්නක් ගෙන දෙන විශාල උත්තරීතර කර්මයක් බවට පත් වෙනවා එහෙනම් මේ ગાථා රත්නය තුලින් අපි විශේෂ කාරණාවක් සාකච්ඡා කළා අපගේ සංඝ ජීවිතයේ කොයි ආකාරයටද තිබිය යුත්තේ අපගේ මාන ජීවිතයේ මොන ආකාරයටද පැවතිය යුත්තේ එහෙනම් මේ සෑම කාරණාවක්ම අපි මේක තුලින් දැක්කා විශාල කමඨාණක් අපට ලැබුණා නිර්වාණ පණිවිඩයක් ලැබුණා එහෙනම් මේ ලෝකේ මාත්ඵල ආනිසංස දෙන ඒ කර්ම ගොඩනගෙන ක්‍රමවේදය අභිලාෂ අපි දැක්කා එහෙනම් මේ ගාථා රත්නය තුලින් අපි ශ්‍රවණය කරපු ධර්මය අපට ලැබිච්ච කමඨාන ධර්ම අවබෝධය අපි ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න.